සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සම්ධම්මං මුනිදාගස්ස සුනන්තු සම්බ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අත්තදීතාභික්ඛයේත අත්තකරණානඤ්ඤ කරණා ධම්මදීපා ධම්ම කරණානඤ්ඤ කරණාති ශ්‍රද්ධාවන්ත පිළිතුරු සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සරුවක්රාජෝත්මයන් වහන්සේ විසින් විශදාවක් සමතුලිත අරිහත්ත්වයේ පිහිටුවමින් අසූහාර දාසයක් දායක දායකා පිහිට මංගල නිවනේ පිහිටුවමින් දේශනා කරන ලද විශේෂ දේශනාවක මාතෘකාවක් මේ ඉදිරිපත් කරන්න ලැබෙනවා දීඝනිකායේ 27 වෙනි සූත්‍රය වන චක්‍රවර්ති සිංහනාග සූත්‍රය. දීර්ඝ සූත්‍ර දේශනාවක් නමුත් වේලාව පමණින් මේ දහම් කරුණු සම්පූර්ණයේ කොට ඉදිරිපත් කිරීම සතු බලාපොරොත්තු වෙනවා. කින්නතුනි ධර්ම දේශනාව කියන්නේ දේශකයන් වහන්සේට නිවනට පිවිසීමේ දොරක්. ධර්ම ශ්‍රවණය කියන්නේ ශ්‍රාවක පිළිසෙට නිවන් දොරටුවක්. එසේම ධර්මයේ සත්‍යයනා කිරීම නිවන් දොරටුවක් වෙනවා. ධර්මයේ මෙනෙහි කිරීම නිවන් දොරටුවක් වෙනවා. භාවනාව නිවන් දොරටුවක් වෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණයක් සත්‍යයනාවක් මානසිකාරයක් නිවන් දොරටුව වන්නේ භාවනාවක් වැඩ නැති එයි දෙවියනේ දේශකයන් වහන්සේ ධර්මාසනා රූපව ඒකියා පිටපද 16ක් හිතේ දරාගෙන මහා අභිස්ථාන පහක් හිතේ අභිස්ථාන සබාගෙන අනුපිළිවෙලින් හේතු කර්ම සහිත කරුණාව මෛත්‍රිය කරකොට ලාභ සත්කාර කිසි අපේක්ෂා නොකොට අත්ත්ුක්කන්තනේ පරවම්බරයෙන් තුරව ධර්ම දේශනා කිරීමේදී වාසක තෙනුඹලා උදදින නොවන අක්ෂාර විකාර මොක විකාර දක්වා කර්මස්ථාන තීර්ථයෙන් ධර්ම දේශනා කරතොත් ඒ දේශකයන් වහන්සේට නිවන් දරුවක් වෙනවා. එරණි දේශනාව තුළින් දේශකයන් වහන්සේ නිවන් දුතු වාර සඳහන් තියෙනවා මනුෂ්‍යයේ මහරහතන් වහන්සේ තමම ධම්ම දේශනෙන් රහත් වුණා. හේමක රහතන් වහන්සේ තමම ධම්ම දේශනෙන් රහත් වුණා. නාථකේන මහරහතන් වහන්සේ තමන්ව ධම්ම දෙසමින් සෝවාන් වුණා. මේ නිසා දේශකයන් වහන්සේට නිවන් දොරා. යම් මේකින් මේ ධර්මාසනයේදී නිවන් ලැබුණා නිවන් ආબોධ කර ගැනීමට දේශනාව ප්‍රඥා පාරමිතාවක් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරෙනවා. ශ්‍රාවක පුරිකයන් නිවන් දොරටුවක් වන්නේ වාදකෙත නොබලා උදදිම නොබලා අත්ථපාද විපාදාදී නොදක්වා කතා දක්වීමෙන් වැළකී සමාධිගත වූවක් මෙන් සංපත් කයකින් යුතුව දෙසවන් නමාගෙන දහම් පදයට පදයක් ගාමිනී සිට ඇතුළත් කර ගන්නේ දහම් පදයේ සවන් දුන්නොත් ඒක භාවනාවේ ධර්මාස්තර වෙනවා කියනවා එනම් මේ තම තමන්ට මම කරණිවන් ලබන්නේ ඒක හේතු වෙනවා ඒ ආත්මයේදී මම කරණිවන් නොලැබුණා මතුවනාවතේදී සතර පද ගාථාවක් කරන් කෙටි දාන පදයක් බුදුබණ පදයක් අහන් ලැබී සිටිනෙහිදී මගපර නිවන් සුව ලබන්නේ ප්‍රඥා ආධිකාවක් වෙනවා. එනිසා දැන් අපේ ඉදිරිපත් වෙන ධර්ම දේශනාව අපේ දෙපාර්ශ වේතන නිවන් දොරටුවක් වේවා. මෙයින් ජනිත වන ආමිෂ ධර්මයේ දෙවතරකට අකවත් වේවදාල මෙන්න පුරාණ විහාර යානාදී කුසල වැඩ සිටි අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට සාක්ෂාත්මයේ පූජාවක් වේවා ඒ මාහිමියන් වහන්සේට මේ කුසල් දෙමින් භවයක් පාසා සුගතිසපත් මුදුන්පත් වී ප්‍රාර්ථනීය බෝධිඥානයෙන් අප්‍රමාණ නිවන් සුවක් වේවා කියලා උදෙසාකින් පමුණුවා. මේ සහභාගී වෙන සෑම දෙනා මේ පරිලෝකයේ මෞර්ය ගුරුවර බන්දු මිත්‍ර සූත්‍ර කලාස්රාභිනේ සූත්‍රය තනත මෑත භාගයේදී පසුගිය බුදුවක් වල රසවත්වක් බොහෝ දවසේදී ශ්‍රී ලංකාවේ විදේශ රටවල මුහු ගැලවීමේ අභාවයකටත් වූ දේශීය විදේශීය සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ ලක්ෂ සංඛ්‍යාක සමර්ථ ජනතාවට මේ කුණලාගේ යත් වීමෙන් ඒ හැම දිනකට සතර ගමනේදී ජල ගිනි ආදී පස්යක් නොමවේ සුවසේ දාන ආදී පාරමී සපුරාගෙන භවතරණේ කොට සතු බෝධි ඥානවලින් අග්‍ර අමා මහ නිවන් සෝපී තෙමේ සුවේවා කියන ඔබසීමත් ඇති කරගන්නවා රාමේ මේ දේශනාව තුළින් විශේෂයෙන් මේ විහාරාධිපති පූර්ණීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සංගපිතට මේ ධාරක කාර්යතුමා පිළිගනු සෑම දිනකටම මෙලොව වශයෙන් ආනිරෝගී සැපත ධර්මඥාන භාවනාඥාන මුතුන්සත්ය මෙලොව කාණ්ඩෝ ඈදෙන සතුරුවරින් සතු භෝධි ඥාන වලින් අජනාමල සාන්ත ප්‍රණීතාග්‍රය අමාම අනුරක්ෂෝ විනිත හේතු වාසනාමේ වලාකින ප්‍රාර්ථනාවේ විසුව මේ දේශනාවේ සාවධානව සවන් දෙනවා තුනෝ පාත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම චක්‍රවර්ත සිංහනාද සූත්‍රයේ දේශනා කරන්න යෙදුනේ මාතුල ජනපදයේ මගධ ක්ෂේත්‍රයේ මාතුල රුත්‍රාජයන් ජනපදයේදී මේ දේශනේ කරන්නේ කාර්කා භාගයකදී මේ මාතුල ජනපදයේ තිබෙන මගධ රටට අයිති ප්‍රදේශයකයි මාතුල ජනපද වාසී රජදරුවෝ නගරවැසියෝ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න පිරිසක් සාරුවක්ඥන් වහන්සේ සාදුකා ගමනකින් මේ ප්‍රදේශයට වඩිද්දී එදින අභියන් පාරමේදී මා කරුණා සමුවතින් නැගී බුදුයසින් රෝබාරාජ්‍යයේ දෙන්නේ කියා ඉතිදාසා වික්ෂ සංඝයා පිළිච්ච රහත්යෙන් ඇදී අතුවාන දාසක් වෙන ඒ ධර්මයේ මාර්ගඵල නිවන් ලබන ඇතේ බුදුරජාණන් දෙන්නේ කියලා ඒ ප්‍රදේශයට ගමන් කළා මාතුල ජනපද වාසී රජදරුවෝයි ප්‍රදේශ වාසීන් නොවේ තමන්ගේ කටයුතු කර්මාන්ත කොහොම නවත්තලා බුද්ධ ශ්‍රමක සංඝ රත්නයේ පිළිඅරගෙන මන්දප්ප ඉදිකරලා නැවත උපහාසකන් කලස්සලා විශේෂ දාන සංවිධානයක් එළුවා බුදුපාමෝ සමරෝණ දාන සාමනාත වැඩම කරවලා ප්‍රණීත ලෙස දන් පරිපිළිගන්නවා සර්වඥන් වහන්සේගේ බුදු ඇසට දෙන්නේ මේ දාන ශාලාවේ ධර්ම දේශනා කිරීම අවස්ථාවක් නොවන බව. හේතුව එම පිළිසෙට වාඩි වෙන්න හිතනවා කියන්නේ එදකට නැති. එනිසා භුක්තානුමෝදන නොදෙසා ආශ්‍රයෙන් නිත්‍යා. සංගීතයෙන් නිත්‍යා. ධාර්මික සාධනා කරන මේ බුදුරජාණන් වහන්සේලා විශේෂ කටයුතුනේ මෙසේ මෙසේ පහසු දෙයක් නෙමෙයි. අපේ මේ දාන සංවිධාන අසපදයක් දෙන්නේ නැති. දුක ගැන සමාව ගන්නු කියලා සියලු ලෝක ප්‍රශ්නයන් යන්න පටන් ගත්තා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැන් පසු ගමන් යනවා. සරුවත්නන් මහන්සිය වදින්නේ දාන සම්මුදාන නඩුවක් වෙනවා නිසා නෙවෙයි. මේ පිළිතුර සමාජගත බණ අන්තනක් නොවන නිසායි. මේ වැඩම කරනවා යනකොට මකටක් ක්ෂේත්‍රයේ තියෙනවා කිරියක් තරම් ප්‍රමාණයෙන් හේවන දෙන විශාල රූපයක්. මාතුල කියන්නේ රූපය හඳුන්වන්නේ. කිරියක් කියන්නේ අණු හතරක්. අමුණු අසලක් වපුරන තරම් ප්‍රදේශයේ ඉවර තියෙනවා මේ 10ක්. එකෙන් යන්නවා නියන් 10 කියලා සංවිඥාවක් දුන්න ආත්මය කැණීමක්. නගරෙදි බණාගෙන සරුවක් යනවා ඒ ගාමක වාඩි වුණා. දැක සරුවන් දෙන වාසිය දෙපැත්තෙන් වාඩි වුණා. අනිත් කෙනෙක් 20000කට වැඩි සමතේක දේ දුන්න තැනේට සිසුපාතෙන් හේලි හේලි හේලි වැඩි කියක්. අහස තුන දේ හේලතාවෝ සුදු පාට වනාකුළු තැන්පත් වෙන හරියට ලියන්නත් දවාගේ අහසේ වේදේවතාව වනාන්ත තැන්පත් වුණා. ධර්මයේ ප්‍රාප්ත සංඛ්‍යාවක දිවිසේ දිවිසයෙන් වැඩ නමස්කාර කොට පහත් හැටින් තැන්පත් වාඩි වුණා. හාපතින් මගමගේ පහන් හලන මේ ඉතාමත් සුවදායක ප්‍රදේශයේ තැන්පත් වූ සමගිනාගේ ගතට සිටද මා සුවයක් ගන්නා. ඒ අවස්ථාවේදී සරුවක් යන වහන්සේ තුන් කාලයෙන් සම්බන්ධ කොටගෙන මේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ දේශනා කළා. මේ මාතෘකාවෙන් දෙකින් කියුනේ අපදීපාභිකරේ විහෙරසේ මානවේ ආත්මය ඒකක් කොටගෙන වාසය කරත්වා අත් සරණ අනන්‍ය සරණ ආත්මය සරණ කොටගෙන වෙන සරණක් හිතක් නොකතා වාසය කරත්වා ධම්මදේශා ධම්ම සරණා අනන්‍ය සරණා නවලෝතුරා ධර්මයේ හිතක් කොට දෙන සරණක් කොට දෙන වාසය කරත්වා අන්තරණක් පිළිසරණක් කොට සත්වා මේ කෙටි මාතෘකාව ඒක සවිස්තර දක්වනවා කතංක දික්කේ දික්කෝ වත්ත දීපෝ හෝති අත්තරණෝ ධම්මදේශෝ ධම්ම සරණෝ මානේ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකායන් මේ සිවණක් පිළිසෙයි. ආත්ම භාවයේ තීර්ථ කරගන්නේ කෙසේද? දානයේ තීර්ථ කරගන්නේ කෙසේද? අසරණක් පිළිසරණක් ඔසතන්නේ කෙසේද? ඉදිරිපිට භික්ෂු කාය කායානුසාරී විහෙරති ආසාපි සංකජානෝ සතිනා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස්සං මහණෙනි මම මේ පාපලේ දෙක්සු දෙක්සුනි උපාසක උපාසිකායන සරදෙක රූප කය පිළිබඳ දාහතර ආකාර අතුරින් යම් කිසි ආකාරයකින් සායන ප්‍රාර්ථනා ප්‍රතිපත්තාරණ වරනවා ආකාශේ ජීවිතයේ යුතු සාපිමාන සම්පජාරෝ නුවණින් යුතුව ජීවිතයේ යුතුව අවිද්‍යා ගෝමනස්සම් විනේජේ මේ රූපකා පිළිබඳව ආසාවයි යතුමයි කියන ඇලීම් ගැටීම් වලින් තොරව කායපස්සනා වඩනවා. වේදනාති වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මාන්නේ මන්නේ සාසනේ මේ පිළිසරදී බෞද්ධයෝ වේදනා පිළිබඳව චිත්තේ පිළිබඳව ධර්ම ස්වභාවයන් පිළිබඳව ජීවිතයයි එහෙනුන විශ්වාසන ඇලීමෙන් ගැටීමෙන් තොරව සතිපට්ඨාන භාවනාවේදී වාසය කරනවා නම් ඒවං කෝහිත්තේ විස්සු අත්ථදීකෝ හෝති අත්ථතරණෝ අනන්‍ය සරණෝ ධම්මදීකෝ ධම්ම සරණෝ අනන්‍ය සරණෝ මන්නේ මෙන්න මෙහෙමයි ශ්‍රාවකයා සමාම සමාම පිහිටක් කරගත්තා වෙන්නේ ධර්මයේ සමාම පිහිටක් කරගත්ත වන්නේ වෙන සරණක් පිහිටක් නොකරන්නේ නෙමෙයි ගෝචරේ විස්තරේ කරත සතේ දෙතිකේ විතරේ මානේ සමාධියේ ක්‍රියාකතු ගොදුරු දිනේ හැසිරෙත්වා ගෝචරේ විස්තරේ කරතන් සතේ දෙතිකේ විතරේ මානේ තමන්ගේ ක්‍රියාකතු ගොදුරු දිනේ හැසිරෙන්න හොනම් නරක්කේ මාරෝ ඕසාරං ක්ලේශ මාර්ය ස්පන්ද මාර්ය අභිසංකාර මාර්ය දීර්ඝතර මාර්ය මත් මාර්ය මේ මාර්යෝ පස් දෙනා නොලක්කති ඕතාරම් සිදුරක් හොඳ බලයි. නොලක්කති ආරම්මනම් අරමුණක් නොබලයි. කුසලානම් වා වික්ඛේ ධම්මාන සමාදාන හේතු ඒකේ සම්පූර්ණම් පවත්තති. මානෙහි වාසගාමී රූප විරක්තගාමී රූප කුසලගාමීයන් සමාදන්ව ගැනීමෙන් ලෞකික රූප ලෝකෝත්තරෝග පුණ්‍ය ඵලයේ මෙතන වැඩෙන්නේ කියන එකයි මේ සූත්‍ර දේශනා මූලික මාතෘකාව. මේ මාතෘකාව ඉදිරිපත් කරලා සරුවක්යන් වහන්සේට අනුකූල දේශනාවක් පැවැත්වුවා. කලින්ම අතීත ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා. මහණෙනි ඈත අතීතයේ ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මේක පෙර අන්තරකාවකයේ පැවතුණා. අවුරුදු 2000 බුදු සසුන පැවතුණා. ඒ ශාසනයේ ඉරියෙන් පසුව දසවර්ෂය දක්වා සත්‍යයන්ගේ මිනිස්යන්ගේ ආදි වර්ණ සැප බල ඥාන පිළිහිලා සත්ව විනාශයක් වුණා. ඒකට කියනවා අන්තර කල්පය කියලා. මේ සත්ව විනාශය වෙන උතුරු මිනිස්යන් දෙක දෙන සාමදාසිය අත්‍යරිය, අදස්සාදාන අත්‍යරිය, මිත්‍යාචාරය අත්‍යරිය පරම්පරාවෙන් පරම්පරාවට උසාවාදී අත්‍යරිය, සුරාපාන අත්‍යරිය, කේලම අත්‍යරිය, කල්පබස් අත්‍යරිය හිස්බත් වාක්කාරිය අනුවිදේත ආකාශයෙන් වැළකුණ අනුල කෝදේත ආකාශයෙන් වැළකුණ නිතරුදු ගැනීමෙන් වැළකුණා මේක පරම්පරාවෙන් පරම්පරාවට අකුසල් අත්තරන අත්තරන අත්තරන අනුපිළිවෙලින් දෙගුණ සෙගුණ සිවුගුණ දහස් වරාදි වශයෙන් ආයු වර්ණ සත්ව බල ඥාන ලැබිලා ලැබිලා අවුත් අසංකේ දක්වාම ලැබුණා මේ අසංකේ ආයත කාමයේ මේ දෙවියන් කරලා මිනිස්සු සත බහුලයි අනිවාර්යෙන් මේ මිනිස්යාගේ සංසාර තුල ලෝභ ආදී උපාක්ෂේයයන් සිටින් සිට යදින යදින යදිලා ඒ අතෝ පරම්පරාවෙන් පරම්පරාවට ගෑගෙනව ආදී වර්ණ සැපබර ගන්න කෙරෙම. ඒ වෙනම අවුරුදු 80000 කියන කාලයේදී ධර්මයේ කියලා රජ කෙනෙක් පහළ වුණා. ඒ රජතුමා පරම ධාර්මිකයි. ඉතිපන්ති රකින්නවා කොහොමද කියලා දෙනවා. ඒ රජතුමා මේ කියන රජුව චක්‍රවර්ත රජ කෙනෙක්. මේ චක්‍රවර්ති ක්‍රම නිසාම මේ ධර්මයේ මේ සත්‍විත රජතුමාද දසනේද චක්‍රවර්තිවත් පුරනා එක්තරා පසළොස්වක් බොහෝ දවසකදී දිව්‍යමය චක්‍රවර්තියේ පහළ වීමේ සත්‍විත රජු බවට පත් වුණා. ඒ රජුවන්ගේ තියෙනවා රත්න වර්ග හතක්. චක්‍ර රත්නයේ, අශ්ව හස්ති රත්නයේ, අශ්ව රත්නයේ, මණි රත්නයේ, ඉස්ත්‍රි රත්නයේ, ගෘහපති රත්නයේ, පරිණායක රත්නයේ කියලා. මේ සම්පත්තේ රත්න හතරක් හතක් ලබාගෙන ඉන්ද්‍රකාත්‍යාරි වශයෙන් එතුමා විරුද්ධ හතරක් වෙන ඇතර මුළුමහත් ජම්බුද්දීපයයි ඕරේ දේහයයි අපර ගෝණයයි උතුරු දිවයිනේ කියන සතරම ආදීපේත අබරඳුනා අවුරුදු බොහෝ ගණනාවක් එන්න අවුරුදු 1000 ගණන් ගිහිල්ලා තමන්ගේ අනුසය කොට කිව්වා මගේ මේ දිවයිනේ සතරක් මේ අහසේ තියෙන තැනින් උසස් ප්‍රමාණයක පාත් වුණොත් මට කියලා දෙන්නේ. එදාට මට මතක් කරන්නේ. ඒක මොකද මේ දිව්‍යමය චක්‍රාත්මය කියන්නේ විනිශ්චය සානාවේදී ආහසේ. ඒක පුදුම ආස්කාරී චක්‍රාත්මයක් සත්තුනේ මිනිමෙත දෙයක්. පිනක පාවෙන දෙයක්. මේ කාමයේ බ්‍රහ්මණය වෙනකොට තමයි රජතුමාගේ සේනාවාගේ ආහාර සැයන විලාසින් යනවා. මේ විදිහේ පුදුම චක්‍රාත්මයක්. ඉතින් මේ හැම කියන්න මොකද කියන්නේ විශාල කිහි දෙකක් දෙකක් හොයාගෙන දෙපැත්තෙන් හිතලා මේ චක්‍රාත්මේ තියෙන උඩ මට්ටමයි යට මට්ටමයි තේරුම් ගන්න ඒ දෙලින් යකට නූල් යකඩ පන්මින් ඇදලා තිබුණා. ඉතින් අවුරුදු ආස්වාන ධ්‍යාන අවුරුදු අසුදාහක් යාරතේ දාස්වාන ධ්‍යාන උඩ මට්ටම ටිකක් පාස් වුණා. ඒකට කියන ඕවසප්පිත කියලා. පාක් වුණා. සාප්පිත දවසක් යනකොට යටි කෙළවර වර්තමත උඩ කෙළවර පාක් වුණා. ඒකට කියනවා සාමක්ෂිකම් කියලා. හරි ස්වර්ථ වුණා. නැත්නම් පාක් වුණා. ඉතින් එමෙතියා රජුවන් කිව්වාම එමෙතියා සාධිගෝල දෙනා තමන් වැඩිමල් පුත්‍රයා කැඳවලා තිබුණා දරුව දැන් නම් ආයත අනුවේදට යනවා. මට දැන් රාජ්‍ය කළ ඇති. දැන් මට මේ චක්‍රවර්ති වතුරුගාම වෙන්න ළඟයි. දරුව මෙන්න ප්‍රියාසතු රාජ්‍යයේ ඒක බාහිරගෙන මම මහදේරෝ. ඉන්නේ ජේෂ්ඨ පුත්‍රයා කිව්වා ප්‍රියාණන් වහන්සේටයි වෙනවා නම් ඈත ප්‍රියාණන්ට අපේ රටේ රජු වෙන්නේ වාසය කරත් මට වරින් වර එක දෙස්වා ගන්න ඕන. ඒ වගේම මේ සිය රාජ්‍යු ධර්මයේ රජතුමා කාර්යයෙන් ඉවත් වෙලා ඔයනේ ගිහින් ඉස්සරහින් දෙන්නයි වුණා. තාපසික විදියෙන් පැවිදි වෙනවා ධ්‍යාන ලැබුවා. දැන් මේ පුත්‍රයා පැවිදි නිරාජ්‍යයට පත් වෙලා ඉන්න අතරේ දවස් 7කින් එයා මේ රාජ්‍යයෙන් මේ පැවිදි වෙනින් දවස් 7කින් දිනේ චක්‍රවර්ති වන්තරධාර වුණා. පස්සේ අනාගතේ වැඩ තියෙන කියලා මේ තාපසයන් වහන්සේගෙන් යටලෙතු අනේ යානන් වහන්සේ දිල්ලියේ චක්‍රවර්තියේ තේමනේ අතුරු ගහනවා. ඊවා දරුවෝ මේ ජීවීමේ සම්ප්‍රදායය ලැබෙන්නේ ක්‍රියාපතු 10000ක් හැටියට නෙවෙයි. මේක ලැබෙන්නේ තියෙනවා සම්ප්‍රවතුවක් 10ක් පුරන්නේ. ඒක පුරන්නේ. ඒවා කොට පසුවත්වා කොහොදාක නම්වන්න පුළුවන්. එමනවාද සම්ප්‍රවතුවක් 10 කියලා කියලා තිබුණා. තමන්ගේ රජවාසනේ ඉන්නේ අන්තපුරේ සහ දරුවන්ගේ ඒ විශ්මයේ තවන්නේ ආරක්ෂා සමුදාන සැලසන්නේ. එයන් අවශ්‍ය අවශ්‍ය සම්පත් ලබා දෙන්න ආරක්ෂා සැලසන්නේ ඕනේ. ඒ වගේම තමන්ගේ සේනාව ඉන්නවාගේ සේනාවට, සූරංග සේනාවට හොඳට සැලසන ආරක්ෂා සමුදාන සැලසන්නේ. තමන් අනුව යන රජදරුවෝ ඉන්නවා. ඒ රජදරුවන් දවස් හැරෙත් සම්පත් දීලා ආරක්ෂා සමුදාන සැලසන්නේ. ඒ වගේම නියංගම් ප්‍රධාන නේගම ජනපද වාසී මිනිසෙයින්ම මෙයන් ආරක්ෂා සමුදාය කරසන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආරක්ෂා සමුදාය කරසන්නේ. සිව්පාවන් ආරක්ෂකයන් ආගේ දෙන්නේ. තමන්ගේ රටේ සිටීම වරදක් නොවන හැටියට තත්ත්ව නොවන හැටියට සංවර කරන්න. ඒ වගේම ධර්මයේ ගැටය ඇත ධර්මයේ දෙන්නේ. ඒකම යමතා පින්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නා නම් නිතර නිතර එළදෙමින් කුසල ලකුසල විමසන්න. කලේ කුණසෝදේ විමසන්න. එවාගේ මෙලොවට පරලොවට හිතසෝදේ විමසන්න. එවාගේ මනිත දුක් නිත පාස්නා දේවා විමසලා එනම් වැළපෙලා හිතවත් දෙයක් කියන්නේ කුසල ධර්මයන් රැස් කරගෙන දැහැමින් ප්‍රාර්ථනා කරන්නේ කියලා කොලිස්තුනා. එනම් මේ පුත්‍ර රජතුමාගේ මේ දසයේ සත්‍යවත් හොඳින් ආරක්ෂා කළ අපිරුවා. එක එක රාත්‍රියක හරියට පසලොස්වක් කොහොමද සාපතිය සමාදන් වෙලා පදමාවිගා මතුනා අන්තලාවේ ඉන්නකොට සිල්ලාවන්ගේ අතරමේ සිටින්දී මහත් නාම කරගෙන මේ චක්‍රවර්තීට හඳුනා. වාචරම්කෙන්දීන් චක්‍රවර්තීට සංගන්වාම චක්‍රවර්තී ආහසේ බ්‍රහණයෙන් පටන් ගත්තා. ඊට පස්සේ රාජ්‍ය රෝහලේ ආදි සේනාව ඔක්කොම මහතෙන් ටිකක් වෙලා සතර මහා ද්වේෂයට අහිමි ගියා. ඒ සතර අනිත් දූපවත්වල තිරම රජදරුවෝ මේ රජුවා පිළිගත්තා. එයත්ෝ තමන් යටත් අය බවද ප්‍රතිඥා කළා. මේ රජතුමා මේ හැම තැනකම ගිහිල්ලා කළ ආශාසනා තමයි පාමෝදහංසක් බෝ සතු මරන් දෙපා. අදිනන්න ආදා සබ්බං අන්තකුදේ කුරෙන් ගන් දෙපා. නිත්‍යා මෙතනිකම් බා නිත්‍යාකාර හැතරෙන් දෙපා. මුසා නොවන සබ්බා බොරු කියන්න එපා. මත් ගන්න එපා සබ්බා මත්යන් පානය කරන්න එපා. යථා දුක්ඛාන්ත දුක්ඛබ්බා තමන් අනුභව කළ හැටියට රාජි කරන්න. දැන් මේ අනුශාසනාව තමයි රජතුමා කරන්නේ. ඒ වගේම නිමුත් කැමතියන් මේ රජතුමාට එන්න කැමති වුණා මහත්යෙන් එන්න පුළුවන් වුණා. මේක සතගම ආග්‍රේතයේ අධිපතිව චක්‍රවර්ත රාජ්‍ය කරන කාලයේදී එතුමාගේම චතුර රත්නයේ පහතර රත්න කාල සීමාවදී අර පියා වගේම තමගේ ජේෂ්ඨ පුත්‍රයා සාදු කවරදා පරිදුණා. යාපරතුවා. ඒ තුන්වෙනි පුත්‍රයාගේ දේම කරා. මේවා මේ පුත්‍ර පරම්පරා හතක්ම දසවස් රාජ්‍ය වුණා. අතරින්ම තමන් මේ පියා පැවිදිනාට පස්සේ ලක්ෂණාත්ම අතුරු ගාමනාට පස්සේ පියාණන් වහන්සේ සම්මුඛ වෙලා උපදෙස් දෙන්නේ නැහැ. පියාණන් වහන්සේ ග්‍රහමාදා බබලෝගිය තමන්ගේ ඉතුරුනත්ේ නීති නීති පනවාගෙන සාධි කළා. ඒ සිද්ධුනේ මොකද ජනපද ඒ කියන්නේ ගම් ගම් ගම් ජනපදවල යම් යම් අරුබුද ඇති වුණා. දුර්භික්ෂ භාවය, සෝක භාවය මේවා දේවල් ඇති වුණා. එනිසා රටේ නැතිනම් කිවලු ස්වාමීන් රාජ්‍ය සේවාවේ නියුක්ත සියලු දෙනා එක්කාසු වෙලා කඩිතුමාට විශේෂ ආරාධනා කළා දෙවියන් වහන්සේ උභවන්සේගේ නියමතු පරම්පරාව කොහොම සතු කියලා දෙවලු. අපි ධර්ම අර්ථකථනය කියලා සමුන්නාසේ සත්‍යිකවත් අපෙන් ඉගෙනගෙන සත්‍යිකවත් වෙන්නේ. උභවන්සේගේ කැමැත්තෙන් මේ පිළිවිද පනවාගෙන මේ රාජ්‍ය කිරීම නිසා මේ ධනපද කලින් තුනකට වඩා විපස්ස වලට ආගෙන ඉඳගෙන යනවා. නිසා සමුන්නාසේ අනුකම්පා කරලා සත්‍යිකවත් අපෙන් ආනන්දයෙන් පුරන්නේ. තේරුණා. සත්‍යයක් ආයෙත් කියලා දුන්නා. මේ අපේ රජතුමා ටිකක් ගුණාණු ගතිය ඇති කෙනෙක් බැරි මේ සත්‍යයක් නමයක් කෙරුවා එකක් කෙරුවේ නැහැ. මොකක්ද ලෝකයේ දිනින් දාන ගාමින් දීපි ඒක දුන්නේ නැහැ. ඒ නිසා මොකද ඉන්දෝනෙ කිසිතර දිනු කරන්න ලැබුණා. දුරු විචකාම ඇති වෙන නිසා මිනිස්යා දිනු දුන්නා. දිනවලම ඉඳලා මොකද සිද්ධ වුනේ ජීවත් වෙන්න බැරි අය අන්සතු දෙන්න හදගන්න පුරුදු වුණා. අන්සතු දෙක හදගන්නේ නිසා බඩුකරන සෝවාන් ළඟන රජුගාන කියනවාම සාධිරෝග සෑහිරෝග කියන්නේ මිල මුදල් ධාන්‍ය ආදී දේලා අවුලාවේ කියන්නේ කුමුරු අත්‍යවශ්‍යයෙන් ආදී සඳහා අවශ්‍ය නඟුල් ඊළඟු එවාම ගාවන මන්දිරේලා කියනවා. දැන් දිනක් වෙන්නේ හිම්පා කරගෙන ජාතින් ජීවත් වෙන්න කියලා යනවා. තව කෙනෙක් කෙනෙකුට එයාට තේරෙන්න මේ දෙයට ටික දෙනෙකුට අවශ්‍ය දේ සම්පත් දුන්නම් මේ හොරකම් කිරීම වළක්වන්න. ඒකෙන් දෙවන හොරකම් වැඩි වුණා. හොරකම් වැඩි වීම නිසා පරිපූර්ණ සමිතියාම දාසනීතිය පැලෙනවා. ඒ කියන්නේ බඩු සමව සුළු වහුණා නම් කිසිම සමාවක් නැහැ. දැහැතර පිටිපැත්තට යන්නේ නැහැ. ඒ වගේම කාර්ය විද්‍යාවේ බොහොම අමෝහන හදකලන බෙරගාමි ජීවිතයෙන් ජීවිතයට සලකනා ගැනීමද දකුණු වාහකයෙන් පිටමන් කළ බෙර ගසාදාන වීම කළා. මෙන්න ලෝකයේ ධර්ම නීතිය ආරම්භ වුණේ අවුරුදු 80000ක අවුරුදු පිරේ කාලේ. මේක තමයි මුලින්ම සිද්ධ වෙච්ච මහා භයානක පාපය. ඒකවල සාපිකලගේ නොවීම නිසා සියලුමෙන් නීති රීති සැලෙන නිසා පිළිසරේ පිළිදුක ඇති වුණා. විරුද්ධතාව නිසා පොරොත් නැති වුණා. පොරොත්කම නිසා දැන් දඬුවමේදී සැලවම සිද්ධ වුණා. ඊළඟට සිද්ධ වුණේ මොකක්ද? පරිතුමාදයන් ප්‍රාර්ථනාවෙන් ආරම්භ කළ නිසා ධම්මංසියෝ එතෙක් කාල සාර්ථකී කියනකො ඒ සතුව අභියාව නිපදා ගත්තා අන්තකුදේ පැහැර ගන්න අතරේ ජීවිතාන්තරයන් පටන් ගත්තා. අභියාව නිපදාගෙන යම් යම් ආයේ භාණ්ඩ පැහැර ගන්නවා නම් ඕ මරණ දාලා තමයි බහරගන්නේ. දැන් මේකින් සිද්ධ වුනේ ආමිරාවක බහරගේනේ ප්‍රාසගතේ බහරුණා. මේ විදිහට ඉදිරියට ප්‍රදේශවල නාගරික නාගරික ප්‍රදේශවල මේ ප්‍රාසගතේ යන ගෝවීම නිසා අවුරුදු 80000 තිබුණු පරමාර්ථය ඕගේ ධර්ම ගුණයන් අඩු වෙලා 40000 බහරගන්නේ. 40000 පරමාර්ථ කියන කාලයේදී සාස්ථාපනය සිද්ධ වුණා. යන්තනේ තොරකමක් කරනවා. තොරකමක් කරන සතුව පරිකුමාරයන් වෙන සමීප කරනවා. කෙනෙක්නේ. ඉතින් තොරාගෙන ප්‍රශ්න කරනකොට දුක් වෙනවා. මෙන්න මේ බෞද්ධින් ඊට පස්සේ ලෝකයේ සතු වුණා. දැන් මුලින්ම සිද්ධ වුණේ දුර්භික්ෂය නිසා බිඳු කරන, දිලක කරන නිසා අනුනා තොරකම සොරකම නිසා ඇති වුණා සංගමීය ධර්මයේ හේත ඇති වුණා ආවරණයෙන් ප්‍රාණඝාතය ප්‍රාණඝාතය නිසා දැන් ඒ මිනිස්යාගේ ආවක ධර්මයන් අතිරික්දාරක ඊළඟ ජන්මයේ මුසාවාගේ රසය ලෝකේ වහලකෙන්න පටන් ගත්තා එනම් ඔවුන්ගේ ධර්ම ගුණාංගාවක හත් විදලා ආදී වර්ණයේ සැත බලනවා ඔක්කොම පිළිලා යනවා දැන් කොහොමද කාලේ මුහුදු යනවා විපස්සී භාවයට පටන් ගන්නවා. ඊළඟට අවුරුදු 29 වෙන කාලයේදී යම් කෙනෙක් සොරකමක් කරනවානේ තාක්ෂණික කරේ හේලාම් දෙනවා. ඒ හේලාම් දෙන්නේ ළඟට බෝ වුණා. හේලාම් දෙන්නේ පාපේ රත් ලෝකේ රටේ ගෝවීම නිසා ඕකේ ධර්ම බලන්නා දසදාහ ධර්මිය ආනුභාව එකක බල සත්‍ය කියලා පිළිගන්නේ. ඔය රාජ දහස් දසදහස් වෙන තුරු මිනිස්යන්ගේ ශරීරයක් පුරා මේක අසමානයි තිබුණේ. කියනවා ඒක පාටයි ඒක හරි රූපමයි. දසදහස් බලනකොට සමහර කෙනෙක් වර්ණවන්තයි ලස්සනයි සමහර කෙනෙක් දුර්වර්ණයි අවලස්සනයි. දුර්වර්ණය වර්ණවන්තයි කෙනෙක් ඇලුම් කිරීම නිසා කාම මිත්‍යාචාර පාපී ලෝකයේ ආරම්භ වුණා. දැන් ඉතින් මේ විදිහට අපසල් ගොඩනගෙන නැහැ. දිලුදුකම ඇති වුණා, දොරකම ඇති වුණා, ධර්ම නීතිය ඇති වුණා, රාමදාසය ඇති වුණා, අවබෝධයෙන් යන දුකාවාදී ඊළඟ තේරෙන දැන් මිත්‍යාචාරය. මිත්‍යාචාරය අපතේ ගෝවින් මිත්‍යාමකල සිද්ධෝමේ ඔවුන්ගේ ධර්ම ගුණාංගාවට දෙගුණයක් අඩු වෙලා 5000 දැක්කා. 5000 දැරිලා ආලු වර්ණය සකබල ඥාන කියලා. ඒ කාලයේදී මිනිස්යන්ට තවත් අපසාර දෙකක් වුණා. එහෙම නැහැ. මුසාවාද මේ මුසාවාදනේ පරිසාවාස සංප්‍රදාය. පරිසාවාසයයි සංප්‍රදායයි කියන අවස්ථාවේදී ගොනුන. ඉතල ඕනම දැන ගන්න නපුරු ඇති. එරාමී විශ්වදාන් ගොඩාන පටන් ගන්න. මේ අනුනේ ඕනීම නිසා ඕනිය ධර්ම ගොඩනනාට බැහැදලා බෙදා පන්තියේ සහ බෙදා කරහැරිය. දැන් ඉතින් මේ දේ සතුටන් ගොඩනගෙන එන්නේ නැහැ. සියලු සංකල්ප පිළිගෙන යනවා යම් ආයු වර්ණ චතුරාර්ය ඥාන සමේතා ආරපාණ සංකල්ප සියල්ල පිළිගෙන යනවා. දෙදාස් පස්සේ දෙදාස් පරමාර්ථ කියන කාර්යයේදී තව අර්ථ දෙකක් බෝරුණා. ඒ තමයි අභිජ්ජා ව්‍යාපාරය. ඉතින් කාල අනුගේ දේශ ආකාරයෙන් ඉන්නේ. මේ කාර්යයේදී අනුගේ දේශ ආකාර කරන්න පටන් ගන්නවා. අනුගේ මට මේවා කියලා අනුගේ තමන්ද හිතේ තියෙන ආකාරය. ඒවා මෙන්න අනුම ප්‍රෝපේ කියලා කරනවා. මේ අපසාදයේ ගෝවින නිසා ඕමේ ධර්ම ගුණාංග ආනු වාදනය සැපබල ඥාන පිළිඳා වාද දාහකය ආරිය. දැන් මේ වාද දාහක කියන කාරණේදී මනුෂ්‍යයන් ඇති වුණා ගත වස්තුක මිත්‍යා දෘෂ්ටි. නැත්නම් දින්නම් නැත්නම් දෙත්තා ආවර්තයෙන් තේරෙනවා දසාකාර මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටියේ භාවයේ නිසා ලෝකයේ නිතර සුඛම ඇතේ ආව නිසා ඔවුන්ගේ ධර්ම වරන්න ආනුවන්න සකබල ප්‍රඥා පිළිලා පන්තියේ කරවට දැහැරදී අවුරුදු පන්තියේ දැහැරදී අවුරුදු පන්තියේ තියෙන කාලේ තව අපට අතුනක් බෝ වුණා අදාම රාග මිත්‍යා ධර්ම විසම ලෝභ කියලා අදාම රාග කියන්නේ කාමරයෙන් මනාව කියන්නේ කාමරයෙන් යන්න පටන් ගන්නවා තමන්ගේ මානසික සුළු මාම එවාගෙම සහෝදරිය ගුරුවරයාගේ බිරිඳ එවාගෙම රජනීතිඥයන්ගේ බිරිඳ ඔය ආකාරයෙන් වලට යන්න පටන් ගත්තාට අදාතරාව තියෙනවා. Taman නැති නැති තැන වලට යන්න පුළුවන්. විකම රෝග කියන්නේ සාමාන්‍ය කීවේ. සත්සංසත අනුකලයට පරිහරණය කරන්න වෙනවා. මිත්‍යාගාමී කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග විස්තරයෙන් විස්තරයෙන් සමග වැඩ ඇති වෙන දෙයක් පටන් ගත්තා. මේ නිර්ජිත උපාසක්‍රියා තුන බෝධිය නිසා පන්සියේ තිබුණාට දෙසිය පහණට දෙසිය දැනගන්නවා. දැන් ඉතින් ආහාර වර්ණයේ සකබල ඥානවා ප්‍රණීත ආහාර පාන සංකප් මේ ඔක්කොම ක්‍රමෙන් අදියගෙන යන්නේ. ඊළඟට දෙසිය පහණට දෙසිය කියන කාලයේදී අපුත්‍ර ධර්ම පහක් දුන්නා. අමත්‍යයතා අපේක්ෂයතා අසාමාන්‍යතා අබ්‍රහ්මණ්‍යතා මේ කුණේ දෙස්සා ප්‍රසාරිතා මාත නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණයාට නොසලකීම, බ්‍රාහ්මණයන් නොසලකීම සහ දැඩි කියන නොසලකීම. මේ අකුසල ධර්ම පාපෝ වුණා. මේ පාපෝ නිසා මොකද සිද්ධවන්නේ? ඔවුන් ධර්ම ගුණංග අවසදාන පිළියෙතපත් වුණා. ආනි වාග්නේ සකබලනාම කියන්නම පිළිවිදියා. දැන් අපේ කරුවක් යනවා අපේ භාවයේ කාලේ මේ අවුරුදු 100ක් පස්සම. දැන් බෝලෙන් කියන අපකල් ලෝකම බෝල කරලා දැන් මේකෙන් වාක්‍යයෙන් වාක්‍යයට සත්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ ආහාර වර්ණ සක බලන්න යන පිළිලා පිළිලා අනාගතයේ දස වාක්‍යයට බලනවා. දස වාක්‍යයේ බලන කාලයේදී මනුෂ්‍යයා බොහෝම ක්‍රෝධ භාව නිසා මනුෂ්‍යයා පාටපත් වෙනවා. මව පියා සහෝදරයා සහෝදරී හැම කෙනෙක්ම ක්‍රෝධ භාවයෙන් රෝමණයට ක්‍රෝධ කරනවා. පරිදි කරනවා. තරහ වෙනවා. විතරම පරිදි කරනවා. විනම් ගානක් කියලා නමක් අහන්නත් බෑ. මාත් නොසලකන පියා නොසලකන වැඩිහිටි නොසලකන අතෝ තමයි ගරු කටයුතු වල බාහිරපත් වෙන්නේ. ආපු කමේ කුමාරකාවන් තමයි විවාහපත් වෙන්නේ. යවුන් දහන් කෙනෙකුට මේ සමාජ අධිකාරිය ඉන්නේ තිරව අඳුරාව පුණා මහත්වෝ වෙන්න පුළුවන්. ඒවා මෙන්න එළුවන් දකුණා කුකුලා ඌරන් වාගේ සාභිය වෙනවා. ඒ කියන්නේ මේ මගේ අම්මා, මේ මගේ නංගි, මේ මගේ අක්කා මේ වගේ නැන්ද ඔන්නා පදේයක් නෑ සතුන් වගේ තමයි ජීවත් වෙන්නේ. ඒ තරම් දුෂ්ට වූ, කාර්යසත් වූ, පාප බරවල වූ, ඉතාමත්ම දුර්ග දුර්භාග්‍ය කාර්යයන් වලට පත් වෙනවා. ඒ කාමයේ කැමති තියෙන අග්‍රභෝධිය තමයි කුද්දෝට විය. ඒ කුද්දෝට කියන සමහර පුරස්කම් තියෙනවා. පුරස්කම් නම් දෙයක් නේ ඊටත් වඩා මේ සුත්‍රි වාමයේ කැමක් වෙනද පුළුවන් කුද්දෝට විය. ඉතින් ඒ වාගේ ඉන්න කාලයේදී මිනිස්යන් සිදුවෙන විපස්සය. දැන් මේ ව්‍යාපාරයේ බහුල කරන්නේ අපසල් භෝගනකදී සල්මින ව්‍යාපාරයේදී බහුල වෙන්නේ ඒක නිසා සක්‍රාන්තාපාතයේ වෙන සත්‍යයට පත් වෙනවා. අන්තාපාත ක්‍රම තුනක් තියෙනවා. සක්‍රාන්තාපාතය දුර්විකාන්තාපාතය සහ සෝමන්තාපාතය කියලා. මිනිස්යන්නේ දේශේ උත්සාහණයෙන් ශාස්ත්‍රාංශාකාරණය කියන්නේ අපි ආරෝධවලින් වැඩේනවා. ලෝභය උත්සාහණයෙන් නිසා දුරු විශ්යෙන් වැඩේනවා. මොහය උත්සාහණයෙන් නිසා දුන්නේ ඕභාභාව වලින් රසංගත රෝග වලින් වැඩේනවා. අවියාවදවලින් නැරඹෙන ඔක්කොම අවිද්‍යාවයි. ඒවා මෙන්න දුරු විශ්යෙන් නැරඹෙන වැඩ දෙනා ප්‍රේතාත්මය උපදිනවා. ආහාර උත්සාහ නිසා සෝවාපාදමින් යන ලැබෙන්නේ සුභ කියලා කියනවා කරුණා පහළ වේදිකා. අන්තරකාප කියන්නේ මහා ආකාශ විනාශය නෙමෙයි සත් විනාශ තුනකටයි. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතෙන්දී මේ සතර අන්තරකාපයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර දුක්ඛියකට තරම් පාන ඉඳලා මනෝලෝක ප්‍රකාශනයක් වෙන අනාගත වාක්‍යයක් කියනවා. නොකරා හදාගත් රැස්යක් වෙනවා. ඒ රැස්වල තෙමෙතෙමෙට උණු කපා කොටාගෙන මැරෙනවා. ඒක නිසා කිසි කෙනෙක් දෙන්නේ එකතන නොනින්ද වාග් ගානවල රුක්මනේ රුණ ගානවල පරලෝක විවරවල දිවිමාවල එවාගෙම ගස් දෙන්න වල හැංගිලා ඉඳලා කියලා රහස් කතා දෙන්නේ එකතන ඉන්නේ පාපුවේ මේක සමාරු ගණන් ගන්නේ අද කාලේවත් එහෙමනේ අනාගත වාක්‍යයක් ගණන් ගන්නේ නෑනේ ඒ කාලේ මේ චක්‍රදාන මිනිස්සු නෝනේ අඩුයිනේ ගණන් ගන්න පිට දෙනා පමණ අරවාදි සංවේදා ආරම්භ කරනවා අනිත්‍යත්ව රැඳෙන දෙන්නේ කියන්නේ නැත්නම් අතට අතට ගන්න දෙන ඕනම කපාප කරගන්න. අබ්බාසයෙන් පස්සේ නැත් නැතුණාට පස්සේ අනිත්‍යය පිළිවෙලේ තියෙනවා ගම්මාන දෙන්නේ අර බොහොම සංවේද වෙනවා. අනේ අපේ මේ නෑදෑ විනාශෝ මේ ප්‍රාණඝාතනික. අපි නම් මේක පස්සේ ප්‍රාණඝාත කරන්නේ නෑ කියලා ඒක සමාගම් වෙලාම ආරක්ෂා කරනවා. ඕක ගැන දරුවන්ට අවුරුදු 20ක් ආවද ලැබෙනවා. ඒ දරුවා හදින් නරදාන්නත් ඇති. ඕක දරුවෝ මේ එයාටන් දරුවා නෑ ගහපලියක් පාස්ස ගැදෙනවා. මේක පරම්පරාවෙන් පරම්පරාවට අකුසල් අස්තරයක පුළුවන් පටන් ගන්නවා. එනිසා එයාටන්ගේ දරුවන්ගේ බුදුරන්ද ආයු වාණ සැප බලඥාන අනුතිවේදී දෙගුණ දෙගුණ තේගුණ දහස් තුන දසදහස් තුන ආදී වශයෙන් වැඩි වෙනවා. අවුරුදු අසංකේ දක්වා දීලා. ඒකයි නමින කාලය. ඒ කාලේ අකුසල් කියන අස්තරේ කාලය. අවුරුදු 8ක් ඉඳලා ආයමත් කෙනෙක් දෙක බහගෙන බහගෙන මේ සරුවක්යන් වහන්සේ තුකාල සංසම්බලේ කරගෙන ඇති. අයමත් රෝගාමී දෙලෙස් උත්සන්නේලා බහගෙන යන කාලේ අවුරුදු 80000ක පරමාර්ථ කියන කාලෙදී ජම් උද්දේශයේ බොහෝම සාසනික ජම් උද්දේශයක් වෙනවා. ඒ කියන්නේ රාජධානියම නගරවලින් 84000ක් ඇති වෙනවා. අගරණ දාහන අද පාරාණසී කියන ප්‍රදේශ අගරණ දාහන ඒ වුණත් ලියනු වෙනවා. ඒ කාලේ මිනිස්යාගේ කිසිම රෝගාබාධයක් නෑ රෝගාබාධ තුනයි තියෙන්නේ. ඉච්ඡා අනතරං ජර. ඉච්ඡා කියන්නේ බඩ පිළිය ඇති වෙන අනතරං කියන්නේ බත් මාත්‍ය ඇති වෙන ජායම ගන්න ප්‍රතික්‍රියා කරන බල ගැතිය ඇති වෙනවා. ජරා කියන්නේ වයෝවෘද්ධ වුණාම පිටකෙන් පිටින් ආවද ලකුණු තේරෙන්නේ කියලා. ඒවා මෙහෙම කරන්නේ රෝග නෙමෙයි. ඒ කාලේ එක කුකුලෙක් එක නමලයක වහගෙන නැංගාම 84000ක් අමරවල වල විමස බකින් නැතු වාහනේ මා අතන කියන්නේ එළියෙ දෙපුවා ඒ කාලේ මිනිස්සු බොහෝ පුණ්‍යවන්තයි වාසනාවන්තයි හරියට නලමන සරවණන් වල කියන වචනේ හරිය දුන කඳුළු වාගේ මේ පිටරම් මේ ගල ගන්න බැරි එතකොට මේ වාගේ කුඩා පොළවක් නෙවෙයි විශාල පොළවක් ඇති වෙනවා ඒ කියන්නේ මුහුදේ දිලිමි කියන පොළවක් වා මතුවෙලා රසපතේ මතුවෙලා එක වීරයන්යක් රෝපණය කරාම ගැල් 60000 තරම් අතුරු කරනවා. ඔය තරමට පුදුමාකාර කාර්යයක කාර්යය. ඒ කාලේ හේතුමාගේ රාජධානියේ සුබ්දක්ම ධම්මවත්ී කියන මෞතුමේ හේතුමාට පුත් අපේ මෛත්‍රී මහා ගෝසතාණන් වහන්සේ පහළ වෙනවා. ඒ කාලේ සංසනමින් සත්පුත් රජ කෙනෙක් සාහිත්‍ය කරන කාලේ ඒ ශාසනයන් සාස්ෘත රජතුමා ලැබෙන උතුපත් යුදුන් උට ඇති එපමණ වාටා ප්‍රමාණය ඇති ශාස්ත්‍රවාහිනී මාළිගාව. ඒ මාළිගාව ලැබෙන නිසා නෙමෙයි. කාර්තික දුර්සතුනට අපේ සතුනට අතර කාලයේදී පියහකට දෙන්නේ බත මේ කර්මාන්තයේ ජීවත් වෙන ඉන්න අතරේ ගල්ලා කාලේ බත මේ කපණින් ඉන්නකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ දෙන්නේ. විමසා සිටියන් ස්වාමීන් වහන්සේ දෙන්නේ. වස්තරයේ තනක් ප්‍රයාවන යාමේ දාර්ශනික ප්‍රයාවනයේ ආගෙන කුටි අරනවා. සාදු සාදු ස්වාමීන් අප කුටි හදන්න. අපේ ආදාමිනේ පිළිගන්න ගන්න කියලා කියන පුතාගෙන එක කියලා අත්ේ ස්වාමීන් වහන්සේ කමිතවල බතලින්ගලින් ආවර්ණය කරන බතකොළ හෙලි කරන කුටි අරනවා. ඒ කුටි වස්වාස්වාගෙන දීලෝකා ස්වාමීන් වහන්සේ කියන පුතාගෙන කළා. වස්සවතානි කුංචුරු කෝටසලා. මේ වගේ වාර තුනක් මේ පින්කම කළදී මේ දෙදෙනා සපිරිවෙලේ දෙව්ලෝ උපාන. දෙව්ලෝකේ මේ දෙන්නා දුන්නේ මලපාරදී පුරුදු කියලා. දිවලෝක හරියම වාමි වාරට වාමියේ සම්පත් වෙනවා. ඔය අපේ පුත්‍ර දේවතාව අවුරුදු අසංඛ්‍ය ආපති කාලයේදී මනෝපාන. සුරෝත්මේ කියන මේ තුනකට තුනෙලා තියෙන මෞතුමියලා පොත්ත උපන්න මහා පණාද නමි. එතුමාට රාජ්‍ය සඳහා මානුභාවක විතරන්න සූදානම් වෙන වෙනාවේ අර විගුරු ගන්නේ කළ කුටියේ ආනුභාවයෙන් සාප්පෝ රජතුමා යන් විස්කම් දෙව්තුත් දැනේ සත්මාහල් සත්තුවා විසුපාතේ මුසෑටි පුදුමාකාර ජීවිතේ සාභාගයක් සමාදුනි. අවුරුදු අසංකේයයක් එනේදී එතුමා බොහෝ කුසල් කරමින් ධර්මයේ ඉඳලාමත් දොඩ උපන්නා. ඒ මාර්ගා පොළවේ දිනුණා. ගාථානා ගාථාකට යට දිනුණා. ඔය අතරතුරේ දේවපුත්‍රයා අපේ තරුවක්නන් වහන්සේගේ කාලයේදී මනෝ පහළ වුණා. බද්දේ නගරේ බද්ද දේශයේ සුතු පුත්‍රයෙක් උපන්නා. ධර්ම වාසයේදී බුදුබණහාලා පරිදිව සාහත් වෙන අසුමහා ශ්‍රාවකයන් වහන්සේ අතර ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පාරමී ගියාට පොළවේ දිවේ තිබුණා. විදිපත් තිබුණු එක ඇතේ මාළිගාවද මතුපත පෙන්වා බුදුරජාණන් වහන්සේ නිමින. මෙන්න මේ මාළිගාව වෙනසක් පොළවේ ගමේ දිවේ කියන යමින් අර සංකලන සාපේ රජතුමාගේ කිනද පහළ වෙනවා ඒ තමයි චිත්‍රූපී රාජය. එන්නේ විසුපාසුතුන් උසාති එවාගෙන්න තරම් පුදුම ආශ්චර්යයක් සතුරා මාළිගාවේ රාජ්‍ය කරමින් සිටින්නේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකාල වෙලා අවුරුදු 8000ක් නිවාසයේ කොටගෙන අභිනිෂ්ක්‍රමණය කොට ආදාසා දුක්ඛනාක්‍රියා කරන නාග බෝධියල රැඳෙන්නගෙන මාන පරාජයට සුලෝතුරා සම්මා සම්බුදු වෙන්නේ. ඒ පාණීදී සාක්ෂි රජතුමා අවිස්ථාන කරන මේ මාළිගාව සියල්ල ඉතුරු වෙලා දන් දෙනවා. දන් දෙනා ඒ බුදු සත්‍යයේ විස්වාමයේ ඉඳලා සෞඛලස් නගා මහා රහත් භාවයට පත් වෙනවා. ඒ ස්වාමීන්ගේ කෝටි කෝටි ගණන් දෙන එකවර මඟපල නිවන් සුවලා දැන් බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්තියන් අනාගත ප්‍රවෘත්තියන් කියන එක්පාසු කරලයි මේ දේශනේ පවත්වන අගට මහණෙනි මම මේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා වාග්යෙන් වැඩෙත්වා සකලෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලෙන් වැඩෙත්වා කෙනෙකු පහදා දෙන්නේ විශේෂ අනුශාසනාවක් මගේ ශ්‍රාවකයෝ ආවකින් යදිනවා කියන්නේ ගුණවත් භාවයක් පාසා ආසම්පන්න ලබන්නේ හේතු වන්නා වූද කැමතා ආස වරගන්නේ හේතු වන්නා වූද සංද යෙරිය චිත්ත දීමසාක නිර්සා ධර්මයන් ඇතුව ඥාන සමාධි සමාසත්‍ය විපස්සනාන වඩත්වා කියන එකයි ආවකින් යදින විතර දේශනා කෙරේ දාන සීල භාවනාවේ කුසල් කිරීමේ ඡන්ද චිත්ත නිදේ විමර්ශා කියන මේ ඉදිපාතවට වඩා මේ කායාවද වර්ණින් ලැබෙත්වා කියලා දේශනා කරේ වර්ණේ නම් මේ ශරීර වර්ණයවත් ගුණ වර්ණයවත් නොවේ උගුණ බාන්තන ශරීර වර්ණයයි ගුණ වර්ණයයි ලබන්නේ හේතු වෙන ඒක සම්පත්තියක් තියෙනවා ඒ තමයි සුපරිසුද්ධ ලෙස සීලය ආරක්ෂා කර ගැනීම සාමාන්‍ය සාධකයෝ වර්ණවන්තවරු පිළිසෙ සීල සම්පන්න වෙත්වා කියලා අනුශාසනා කරා. සැපේ නම් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ භාවතෝ සතුවත් වෙත්වා කියලා මේ කෑමෙන් ජීවෙන් ඇඳුමින් තරගමින් බතෙන් ගුලෙන් මේකෙන් මේකෙන් ලබන සැපයක් නෙවෙයි. ඉඳුරා කියන සැපයක් නෙවෙයි. රූපාවචර අරූපාවචර සමාපatti සැපයයි. රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාපatti ලබනවා නම් එයින් ලැබෙන සැපය විලාසයි. තේමේ නිරාමිත සැපේ මගේ ශ්‍රාවකව දක්වා දෙන්නේ සමාධි භාවනාව දක්වා කියලා උදාසනා කරනවා. ඊළඟට භෝගයෙන් යන මෙතන දේශනා කරන්නේ මේ දේවල් වල විද කඩන් යානවා හිඳුලා දෙන මුලේ. භෝග සංකප්ප නම් මෙතන දේශනා කරන්නේ උපනුපාතය දෙවියන්ද ප්‍රිය වෙන මිනිස්යන්ද ප්‍රිය වෙන සුතුසතු සම්පත් භාවයට හේතු වෙන මෛත්‍රී කරුණා මුදිතාව උපකාරවත් වාසනාව. බල සංකප්පේ නම් මෙතන දේශනා කරේ කාය බල, පරිවාර බල, ධන බල, භෝග බල නෙමෙයි. මෙතන දේශනා කළ බලේ නම් ලෝකේ අභිභවනය කරන්න බැරි මහා බලයක් තියෙනවා මාන බලය කියන්නේ. මොනවාද මාන බලය? ඉස්කන්ධ මාන බලය, අභිසංස්කාර මාන බලය, රේත මාන බලය, දීපුත්‍ර මාන බලය, මත් මාන බලය. මේ පංච මාන බලය විදර්ශනය කරන්න පුදුම බලයක් තියෙනවා. ඒ තමයි සුතමේ ඥානය, හිතාමේ ඥානය, භාවනාමේ ඥානය වඩන අරහතේ දක්වාම ලෞකික ලෝකෝත්තර ප්‍රඥා මුදුන් සම්මා ගැනීමයි ප්‍රඥා මාර්ගය මෙතන බලේ සාමාන්‍ය ශ්‍රාවකයෝ මාර්ග බලය සඳහා විදමනය කරන පිළිත ප්‍රඥා බලය වඩත්වා කියලා අනුශාසනා කරනවා. දැන් මේ දේශනාව බොහොම සංක්ෂේපයෙන් මෙතන ප්‍රකාශ වුණේ. මෙතන තා සදවස්ථා වැඩවත් සමේදයක් කියන්නේ තියෙනවා. ඒ තමයි අර මුලින්ම සඳහන් කළානේ ආත්ම භාවය ධර්මය තමයි පිළිප කරගන්නයි වෙන කෙනෙක් උපතන්නයි කියලා. මෙතන ආත්ම භාවය නම් හඳුන්වන්නේ තමන්ගේ සිත තමන්ගේ සිත සීලවන්ත සිත සමාධි සම්පන්න සිත ප්‍රඥා සම්පන්න සිත ඇති කරගන්නවා කියන උපදේශයයි. ධර්මයෙන් නම් මෙතන දේශනා කළේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ඥාන පරිඥාන හා නිර්වාණය කියන නවලෝකෝත්තර ධර්මයයි. ඒක පිළිතුරු කරගන්න විශ්වාසන උපදේශයයි. ඉතින් මේ තමාම තමා සීල සමාධි ප්‍රඥාවෙන් පිළිතුරු කරගන්නේ නවලෝකෝත්තර ධර්මයෙන් පිළිතුරු කරගන්නේ කොයි විදිහේ සතුටකාරණ අපිට ලැබෙන්නේ. මේ සතුටකාරණ අපිට ලැබීම සඳහා දේශනා කළා පියාපතු බොදුරු කියලා. මේ සතිපට්ඨාන සතර කියන්නේ ක්‍රියා සතු බොරු වීම. කවුද මේ ක්‍රියා කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බොරු වීම ඉදමදා කුමාරද සතිපට්ඨාන සතරයි. මේක විදකුණක් දක්වනවා සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තයේ තියෙන ප්‍රවෘත්තියක් මෙහි අට කතා ඉදිරිපත් කරනවා මෙහෙම. ලාභා සතුනිකා කියන කුඩා කුරුල්ලෙක් තියෙනවා. එයාට අපි කියන්නේ දී කුරුල්ල කියලා. මේ කුඹුර වල හැදෙන කුරුල්ලා මේ කුරුල්ලා. මේ ඉරේ කුරුල්ලේ දුර්ණාකාරව අවස්ථාවෙන්නේ ඔබේ වාදී. ඊළඟම මේකේ රතුරන්ගේ කියන උකුස්සෙත් ඇවිල්ලා දීගෙන් ඇවිල්ලා මේ ලාපාක් වෙන කුඩා දී කුරුල්ලා බහැරලා. එයා තමයි රතුරන්ගේ කියන්නේ කුරුල්ලා කරනවා. ඒ උකුස්සෙ. ඊළඟට මේ කුරුල්ලා නැත්තම් මේ ගිහි කුරුල්ලා සෑ ගන්න ගත්තා මගේම වරද. මගේම අවාසනාව. මගේ ක්‍රියාපති දෙන්නේ කියලා නම් මම මේක තවරින්නේ නැහැ. කුකුල්ලා ඔබලගේ ක්‍රියාපති දෙන්න බොදුනේ. ඒවා මගේ ක්‍රියාපති දෙන්න තමයි අර කුමුලේ කියන්නේ කීකාපු කී කැටේ කියලා. කීකාපු කී කැටේ තමයි මගේ ක්‍රියාපති දෙන්න. ඉතින් මේ උපසතිය වහා එහෙනම් දෙයක් තියෙනවා ආගෙනද? ඉතින් මම දෙයක් කරන්න බලන්න කිව්වා. ඉතින් මේ ලාපා කපුනා කියන කුඩා කැට කෙලෙල නැත්තම් වී පුරුල්ලා මින් අර ජී කැටයක් උඩ වාඩි වුණා. වාඩි වෙනවා දැනෙන්න දැනෙන්න කපුනාගේ දැනෙන්න කිව්වා. පුදුම කෙලියා මේ වෙලාවේ උත්සාහයෙන් වේගයෙන් ප්‍රයත්න කරන විතර හේගෙන් මේ කුඩා කුල්ල දැනගන්න පාස් වෙනවා. දැන් මේ කුරුල්ලාට කෙනෙක් ගියා දැන් ඉතාලම සමීපයි. ඒක පාට නැටි කැටි ආසන හිඳ ගත්තා. එතකොට මොකද වෙන්නේ? උකුස්සස වේදේ දරා ගන්න බැරුව අර ජීවිතේ තිබුණු නැතු කැටේ කපුව තලේ නැමේ ගැටෙනවා. මේ කුරුම ඇරියට ඇවිල්ලා පීතිවාක්‍යයක් කිව්වා. මගේ පියා කොපිටෙන හිතේ නිසා මමද චතුරාර්ය ජයගත්තා. මෙන්න මේක නිදුම් කරලා සරුවාස්නන් වාසේ දේශනා කරේ සමාජයේ ක්‍රියාකතු ඉඩම නම් අර පැටතිලිලාගේ නැත්නම් මේ දීකුරුලාගේ ඉඩම ලෑදෙහි කැතේ වගේ බෞද්ධයන් විද්‍යාපති ගමනා සතිපට්ඨාන පතරයි. ඒකා මම මේ කාමතියෝ නිරතුරුව සතිපට්ඨාන භූමියේ හැටිනතුවා ආසනිකයි උපදේශි. සතිපට්ඨාන භූමියේ කියවා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් අපිට මේ ආරම්භ ගතේලා රුක්ක මූල ගතේලා කරන්නේ නැහැ නේද? ඒකෙන් විපාකයි. තව මේකට පුළුවන් දිවා රාත්‍රී දෙකේ තමන් මේ දෛනික වැඩ කරද්දී සතිපට්ඨාන වඩන්න පුළුවන්. දැන් අහලා තියෙනවා නේද? ගිරාපතේ ගුණා සතිපට්ඨාන පුරුදු කර ඇති පුරුරට වාපේ මෙන්නවා අතර පිළිස අන්තිමේදී ගිරාපතවා මාර්ගයකට අතනි වෙලා ඊළඟට සුගතිය දිවිලා ලංකාවට ගිහලා අත්ක භාවනාවෙන් රහත් වුණා කියන ප්‍රවෘත්තියක් අහලාදී මේක නිසා දැන් මේ පුරුරට වාපේ දැසිලා සංකාරෝ පවා වතුර ගෙන්න මිලට ගියත්, දර ගෙන්න ගියත්, පරාම් ගෙන්න ගියත් හැම වෙලාවෙම වෙන භාවනාවක් කරනවා කියලා අපි අහලා තියෙනවානේ. ශ්‍රීලංකාවේ එහෙමයි ඉතර කාලේ. ඉතර කාලේ ජීවිතය ගැන වෙනාම සතුටාන වාරය. මේ ඉතර දුක් කියලා දෙයක් නෙමෙයි. අපේ හිත තේනවා, අපි කතර පින්කල පින්කල අපට අත්තරම් විකාශ කරගන්න තියෙනවා. ඒකද මේ අනාගත කුණගොඩවල් ඇතුළත් කරගන්න නැතුව මේ කුරුබාන අනුගිතේ කුරුදු කරනවා නම් මොන තරම් අපේ මනස දියුණු වෙනවද එනිසා අපට පුළුවන්කම තියෙනවානේ සතිපට්ඨාන සතරෙන් කැමති කැමති එකක් උදේ භාවිතා කරන්නේ කාම ප්‍රඥා විශේෂයි කාම ප්‍රඥාව සරණයි කාම ප්‍රඥා පැහැදිලි නිසා ආනපාන සතිය දැනෙන ඉරියාපතේ ඒ දැනෙන ප්‍රතිකූල මනසකාරය ඒ දැනෙන චතු සංකෝචයි තව පුළුවන් නම් දාප මනසකාරය තා පුළුවන් නම් නවතිනට යන අනිත්‍ය ස්වභාවය. තා පුළුවන් නම් වර්ණ කතුන වාසි. ඒ සියලු ප්‍රකාර බොහෝ දෙනෙක් අපේ බෞද්ධයෝ භාවිතා කරන තියෙන ඈතාපියේ දේවතන් වක්කින් සාකාර ප්‍රතිකුල මනසකාර. මේක අපේ බෞද්ධයන්ගේ දෛනික භාවනාව. මේවා අපි නිතර නිතර භාවිතා කරනවා නම් ඒකෙන් පුදුමාකාර ආනිසංසයක් අපිට ගිනිපතා දැක ගන්න පුළුවන්. එවම වේදනා පස්නා පිටාන පස්නා වතවත් දියුණු කරගන්නා පුළුවන්. ධර්මානුපස්සනාවක් පුළුවන් කලක් පහවසා ගැනීමේදී මේක නිසා බෞද්ධයන් වශයෙන් අපේ ක්‍රියාපති දෙමින් අපි හැසිරෙන්න ඕනේ. ඒක හේනම් අපි කවදාකවත් නැවත ආලෝකයෙන් එළියෙන් අඳුර කියන්නේ කියලා බාරපත් වෙනවා. ඊළඟ සඳහන් කරන්න තියෙන්නේ දැන් අපි මේ අපවත් වදාළ කෝණියේ මනෝකාංගයන් මානසික ආශ්‍රේ කාලේ අපි දන්නවා හේමාන වැඩිහිටි ගරුකාතු ස්වාමීන් වහන්සේ නිරෝධාවතා කරන දෙයක් තමයි මේ ස්වාමීතාවකාර භාවනාව. විශේෂයෙන් බුදු සසුනේ පරිදීනකොට සිවුරුකාගේ කාර්ය යනන කරුණින්ම දෙන්නේ ස්වාමීතාවකාර භාවනාව. මේක බුදු සසුනේ මූල කර්මස්ථානය. එවාමින්ම ජීවිතයේ විශාල පිටක් මේ බුදු සසුනේ නිවන් දැක්කේ මේ කර්මස්ථානයේ වලයි. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි මේවා පුරුදු කරගන්න ඕනේ. අපට වෙලාවක් නැහැ කියලා හිතන්න එපා. කුඹුරේ වැඩ කරද්දීත් පුළුවන්. ගෙවස්සේ වැඩ කරද්දීත් පුළුවන්. ඒ වගේම ගමනක් යද්දීත් පුළුවන්. වෙන වෙන ආකාරවලදී කිසිදෙයක් පුළුවන්. හැම වෙලාවෙම නිදාගන්න නිදා නිදාගන්න පුළුවන් පුළුවන්. රතන ආදේශ පුළුවන්. සෑම ගන්න දෙයක් පුළුවන්. දක්ම මිදේ පුළුවන් හැම වෙලාවෙම පුළුවන් මේක පුරුදු කරගන්නවා නම් ඒකාම සම්මානෙන් ආරාධනා කරනවා ලෝකුරා සම්මා සම්බුදු පියාණන් මහත්මයාගේ දරු පිරිසක් අපි සියලු දෙනා අපි මේ දරුවන් වශයෙන් ඉතිහාසකීද මේ හැසිරෙමු. එනම් සතිපට්ඨාන භාවනාවක් ගන්න ඇටේට අපි අනුගමනය කරමු. ඒ අනුගමනය කරනකොට අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉතිරුණු ජීවිත වෙනන බුදුරජාණන් වහන්සේගේ පූජා ක්‍රියාවක් මත පූජා රෝගයක් ආදී අපේ ජීවිතයේ බුද්ධ පූජාවක් බවට පත් වෙනවා. ඒවා පිළිබඳ සතර ගමනේදී නැනනෝනේ වාසනාවන්ත ජීවිත ලැබෙනුනේ මෙලව පොදු කරගන්නා ලද භාවනා මාර්ගයන් තවත් ප්‍රඥාවෙන් වැඩි දියුණු වේදී භවෙන් භවයට දියුණු වෙනා කවදා හරියට මේ පාරමී ගුණ බෝධිසවා ධර්ම ආර්යසේක මාර්ගයේ පිළිච්ඡරතාවකදී සතර මාර්ග පර පිළිවෙලින් අර සත්තාන විතුම්භ්‍යා සෝක පරිද්වාන සමුතික් සමාවේ දුක්ඛ දෝමනස්සාන අත්ථගමාවේ ඥානත් අධිගමාවේ නිබ්බානත් සත්‍ය පිළියය දෙන මේ ආනන්ද සියල්ලම සාක්ෂාත් කරගෙන ජාත්‍යාදී සංසාර දුකෙන් සබරාතර නිදී අජරාපයදී යෝන්‍යාදී අශෝක අනුපායතනන් වූ අජරාමය සාන්ත අමා මහ නිවන සම්පීමත වාසනාවන්ත වෙමු. දැන් කාමේදාව ගතියේදී පින්නතුන් බොහෝ සංසෝවාපේ මූලික සංසාරණා වාලෝ බොහෝ සංසාරණේ බණ සාදේ සවන් දුන්නා. මෙතෙක් ඒ රාමපීතින් මේ රැස්පත් කර ගන්නාද ධර්මාසවන ධර්ම දේශනාමය කුසලයේ අතරත අපි සිල් ලක්ෂණයට හැදී බලමු. මෙතෙක් වේලා අපි ගත කළ කාලය තුළ අපේ සංකාරයේදී චිත්ත, සායිතික, භූත රූප, උපාදාන රූප යන්නේ නාම රූප ධර්ම කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිහිඳින්නේ විදිහේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ කියා අනිත්‍යයි. සිඳින්නේ දිනෙන්නේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ ඒ නාම රූප පෙරකෙලි කරතුනා නිසා දුක්ඛයි. තමන් කරුපිතේ නොකෙතේ කියා අනත්තයි. ඒ පොල්වලින් අසුබයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ නාම රූප ධර්ම කියන්නේ පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයයි. ඒ දුක ඇති කරන පූර්ව භව තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයයි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිරෝධ සත්‍යයයි. නිරෝධ සත්‍ය අවබෝධ වන ආර්යසංගික මාර්ගය මාර්ග සත්‍යයයි. දැන් මේ බණ කීමේදී බණ ඇසීමේදී අපේ සංකාන තුල පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ වෙනින් අපේ සිතේ පහළ වෙන නුවණවත් මේ ධර්මයේ පිළිබඳව නම් වැටහීමක් ඇති වුණා නම් ඒක සම්මා දිට්ඨියයි. බණාන්ත නැවත නැවත හිත යොමුුනේ සම්මා සංකල්පනාවයි. බණ ඇසීම සඳහා සාධුකාර වීමෙන් වචන පාරිශුද්ධයේ සම්මා වාචාවයි. බණ ඇසීමේදී කාය සංවරය පැවැත්වේ සම්මා සම්මන්තයයි. බණ ඇසීමේ දේ පිළිසුදු සිතින් ගත කෙරේ සම්මා ආජීවයයි. බණ ඇසීමේ දේ සිටේ ඇති වූ පිළිමත් වීම සම්මා වායාමයයි. බණ ඇසීමේ දේ නෙමෙති සිටියේ සම්මා සතියයි. බණ ඇසීමේදී චිත්තඥාන ගානේ පහළ මේ සබ්බතාව සම්මා සමාධියයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝාය සිරුමේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුභවයෙන් මෙල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අද දාමර අමාම අනුනම් ලැබිලා. සතර දුක් කර්මයේ කොට කෙලෙස් හිමිවා කාන්ත නිවන සමිතේ වදාළ බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කලින් වචනේ සෑම සංයතේ ගෞරවාචාර උපමාංග නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරාතන සෑම කුසලයක් දස කාර්මයේ බවට ආර්ය සංග මාර්ග බවට සත්‍ය බෝධිපාක්ෂන් වාසකම් වේවා සතු බෝධි ඥානයේ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා යවිචාන්ත භාගය. සම්බෝධාතකේ ජිනදීකේදී සම්මත වශයෙන් අවුරුද්දක් උදාපත් වෙනවා. මේ අවුරුද්ද උදාපත් වෙන පෙරවන්නම් වශයෙන් දැන් මේ අවස්ථාවේදී මේ උසස් ධර්මාස්තර ධර්ම දේශනාවේ පිටම හෙට දාසේ පින්නතුන් සංගෝණ පිරිවරාගෙන මහා සංඝික පින්කමක් සිල් පිළිවිමින් ගත වෙන වර්ෂයේ පුණ්‍ය වාක්‍යයක් බවට පත් කර ගන්නා තේම උදාවන වර්ෂයේද පුණ්‍ය වාක්‍යයක් බවට පත් වේවා එවාගෙම පාපින් වාක්‍යයක් බවට පත් වේවා වාසනාවන්ත සුභ වාක්‍යයක් බවට පත් වේවා දතු වාක්‍ය තුන සම්සුන් සුනදීස වඩා ලබන වාක්‍යයේදී වඩ වඩා පිළිසුදුව නිකුත් පන්ති ලැබේවා පොහොයාට සිල් ලැබේවා දාන සීල භාවනා කුසල් කරන්න ලැබේවා එවාගේම සතර සතිපට්ඨාන ආදී ගුණ ධර්ම පුරන්න ලැබේවා එවාගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණ වඩන්න ලැබේවා ඒ වාක්‍යයේ පුරා මේ දසු වාක්‍යයට වඩා පාරමී පුරා ගන්න ලැබේවා එමගින් අපේ සංසාර තුල ඇති කරගන්නා ධර්ම ශක්තිය හේතුයෙන් මෙලව ආධි වර්ණ සකබල ප්‍රඥා විඳිනේ කොට සසර සුගතිගාමීව තෙරවර බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ධාර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා කරනවා